කොහොමද දේවල් භවනා කළාද? දැන් කොහොමද? අපහසුද තාම දැන් අහු වෙනවද කියපු ක්‍රම පුළුවන් නේ? ස්වාමීනාත් භාවනා කරනකොට ඒක මේ ඒක නිකන් මේ බෝරින් ඒ කියන්නේ මේ ඒ පාවෙන ගතිය මේක ටොට් ඇන්ඩ් සෝප නෙමෙයි කියන්නේ මේ සීන මිද්ද නෙවෙයි හම්බුනේ. මේක දැන් අපිටම දැන් ඔය පා වෙන ගතිය වගේ. හොඳට ඔය හුස්ම දැන් තේරෙනවා. ඔක බලාගෙන ඉන්නදී ඔක බලන්න ඔක මොනවා කරන්නේ මේක තවත් තවත් මේකේ පා වෙන ගතියක් කියලානේ හම්බුනේ. ඒක කොහොමද? ඔව් ඒකෙදී ඒ නිසායි දැන් අර දෙන්නන්නේ අධිචිත්ත මනියුත්තේ විකෝ කාලේන කාලාන ත්‍රිවිධ නිත්තානේ මනසිකා තබ්බානි කියලා පෙන්නනවා. හිත වඩන කෙනෙක් කලින් කල තුන් නිමිත්තක් මෙනෙහි කරනවා. සමත නිමිත්තෙන්ච පග්ඝා නිමිත්තෙන්ච උපේක්ඛා නිමිත්තෙන්ච දැන් ඔය සමත නිමිත්ත තමයි අපි ඔය ආනාපාන සතිය වඩන සති නිමිත්තේ දෙත බාගන්න ඊට අමතරව පග්ඝා නිමිත්තෙන්ච කියන්නේ හිතට ටිකක් උත්සාහවත් ගතිය ඇති වෙන විදිහට මේ නෝන මෙනෙහි කරන්න කියනවා මෙනෙහි කරන්න කියන්නේ අර අපි ඊයේ කියපු විදිහට කියන්නේ සසර බයජනක ස්වභාවය ඉතින් මේ බුද්ධ උත්පාද කාලේ මනුස්ස ජීවිතය ලැබුණු වෙලාවේදී කොහොම හරි මේ වටපිටාවෙන් එතර වෙන්න උත්සාහවත් විය යුතුයි නේද කියලා ටික ටික තමන් හිතෙන් හිතන්න ඕනේ. එතකොට තමයි තමන්ට ඒ සම්බන්ධ වුණාව කියන එක ඇති වෙන්නේ. ඊට අමතර මේ උපේක්ෂා නිමිත්ත කියන්නේ අර නාම රූප ධර්මයක් නුවණින් මෙනෙහි කිරීම විට විට කරන්න ඕනේ. එතකොට ආන් ඒ විදිහට එක දිගට කරනකොට තමයි අර මේ පවෙන ගතිය නැත්තේ ඊට අමතරව මම අර මතක් කරලා තියෙනවා දානාපාන සතිය වඩන්න පුළුවන් සති නිමිත්තත් හොඳට හසු වෙනවා ඒ වුණත් උවමනාවෙම නැගිටින්න පොඩ නැගිටලා පොඩක් සක්මන් කරන්න කියලා මම කියන්නේ අර එතකොට එකම දෙයක් කරමින් ඔහේ ඉන්නවා වගේ ගතිය අතහැරෙනවා ඒ හින්දා හිත මේ හොඳට සති නිමිති හිත තියාගන්නත් පුළුවන්කම තියෙනවා. ඉඳගෙන ඉන්නත් පුළුවන්. අපහසුකුත් දැනෙන්නේ නමුත් ඒ වුණාට ඒක වැඩි වෙලාවක් කරනකොට දැන් ওই සම්මුතිය විතරක්ම කිරුවහම තියෙන දෝෂය තමයි මේ මහත්ය කියපු එක බුදුහාමුදුරුවෝ දේශනා කරන චිත්තන් නෙඩිය ඇති. හිත හැඟ වෙනවා කුසීතයට යනවා. ඈ කම්මැලිකමට යනවා. එතකොට අර මේ දිගමත ගතිය නෙමෙයි කුසීත කියන්නේ නිකන් එපා වෙච්ච ගතියක් වගේ. ඔව් ඒක වෙන්නේ හේතුව තමයි අර සමත නිමිත්තක්ම එක දිගට මෙවකට. දැන් මම ওই විදර්ශනා කරන්න කියලා දුන්නොත් මහත්ය විදර්ශනා කළා නැහැ. හරිද? එතකොට වීරියට මෙනෙහි කරන්න කිව්වට ඒව කළා නැහැ. ආනාපාන සතිය විතරයි මහත්ය වඩලා තියෙන්නේ. හරිද? ඒකයි ඒකේ ලක්ෂණය. එහෙම නේද කලේ? ඒක තමයි. එතකොට <laughs> කල්ලාතුම මම කියන්නේ ඒක එහෙම වෙන හින්දා. ඊට පස්සේ ඕක තවදුරටත් තොහොම කළාම බන පොතක්වත් අල්ලන්න හිතෙන්නේ නැති බන පදයක්වත් අහන්නවත් හිතෙන්නේ නැති මට්ටමටම හිත විවරන කම්මැලි වෙනවා. හොද්දටම එපා වෙනවා. එතකොට දවස් ගාණක් යනකම් ඒක ඒකේ තියෙන මුකුත් කරන්න හිතෙන්නේ. <laughs> එතකොට ඒ தත්ත්වයට වෙන්න ඉතලා තමයි මම කියන්නේ ඒක නතර කරන්න ඕනේ. ඒ කියන්නේ හිත වඩන්න පුළුවන්කම තියෙද්දි උවමනාවෙන්ම අරමුණු මාරු කරන්න ඕනේ. ඉරියව්ව මාරු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉඳ ගනිමින් සක්මනමින්. ওই දෙක මාරු මාරුට ගන්න කියලා. එතකොට දැන් ටිකක් වෙලා සක්ම භාවනාව කරන සති නිමිතියද තියාගෙන ආනාපාන සතිය වඩන්න ඕනෙත් නෑ අර මං කිය සති නිමිතිය තියාගෙන අඩිය තියනකොට අර මේ ඇහැට පෙනෙන දේවල් නිමිති වශයෙන් ගන්න නැතුව අර කකුල හැපෙන ස්වභාවයට හිත යොමු කරලා පටවි පටවි මම දැක්ක අද පිට්ටනිය දිහාම හරිම හොඳයි. ඉතින් මේ එක පරිසරය වුණත් බලපාන එක ආකාරي මට්ටෝ මේ ටිකේ වගේ ඉන්නකොට එපා වෙනවා. ඒ මට්ටමේ පොඩ්ඩක් ගිහිල්ලා මේ පොඩ්ඩක් ඇවිදින්න. හරිම මේ හොඳයි එතකොට මේ ඒ විදිහට සක්ම භාවනාව ටිකක් කරන්න ආපහු ටිකක් ඉඳ ගන්නවා ආනාපාන සතිය වඩනවා දැන් ආනාපාන සතිය ගන්නව එපා හරිද මේ වෙලාවේදී ටිකක් සක්මන් කරනවා ඊට පස්සේ ඉඳගෙන දහම් කරුණු ටිකක් විමසනවා. ඒකෙදී අපි කියමු හිතාමතාම තමන්ට අරමුණ ආවෙ නැත්නම් හිතින් තමන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරතා කියලා. කියන්නේ බොහෝ කාල සිට කිව්වා වූ කලා වූ දේවල් සිහි කරනවා. දැන් අපිට ජීවිතයේ පොඩි කාලේ ඉඳලා ඇසුරු කරන්න හම්බෙච්ච අය ඉන්නෝනේ අපේ හිතේ සත්ව පුද්ගල හැඟීමෙන් යුක්ත අරමුණු විතරක් ගන්නවා. හැම අරමුණක් ගන්නම මෙනෙහි කරන්න ඕනේ නැහැ. සත්පුද්ගල භාවයට හම්බෙච්ච යම්තාක් සිහි කරන්න පුළුවන් අය ඉන්නෝනේ. එයින් ඔන්න එක අරමුණක් ගන්නවා. අරගෙන එතන අපිට දැන් මේ රූපේ පුද්ගලයෙක් කියලා පෙනෙනකොට පුද්ගලයෙක් කියලා පෙනෙන රූපේ පුද්ගල ස්වභාවය අඩු වෙන විදිහට අර ශරීරයේ අභ්‍යන්තර කොටස් ටික මෙනෙහි කරනවා කෙස්ලොම් වේද ධම්මස් ඒක අනුපිළිවෙලින් බැලනම් ප්‍රකට ප්‍රකට කොටස් ටික මෙනෙහි කරලා ආහාරය නිසා නේද හැදෙන්නේ කියලා බලනවා බලලා මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද මේ කයේ සවිඥානික වෙලා තියෙන යෑමෙන් වෙන්නේ එතන මේ නාම රූප දෙක තියෙන තැනක පුද්ගලයෙක් කියන හැඟීමක් ඇති වෙලා තියෙනව නේද අපි පුද්ගලයෙක් කියලා හිතුවා කියලා කන බොන ආහාර පුද්ගලයෙක් වෙනවද කියලා තමන්ම තමන්ගෙන් ප්‍රශ්න කර කර අහනවා. එහෙම ටිකක් ඔන්න හිතනවා. ඒක එහෙම එක අරමුණක් අරගෙන හිතන වෙලාවේදී තව යටින් එක එක දේවල් සිහි වෙන්න හෝ තව පුද්ගලයෙ සිහි වෙන්න පුළුවන්. මේ සිහි කරන එක අතහැරලා දාලා ඒව අල්ලගන්නේ අර එකක්ම බලලා හොඳට නාම රූප දෙකම බලලා අතහැරුණාට පස්සේ ඊගාව එකක් බලනවා. කොහොම ටිකක් වෙලා අරමුණක් දෙකක් බලලා ආයෙ ටිකක් සක්මන් කරනවා. සක්මන් කළා ආයෙත් ඉඳගෙන ආයෙත් ওই විදිහට අරමුණක් දෙක බලනවා. වල දැන් නුවණින් මෙනෙහි කරමින් සක්මන් කරනවා. සක්මන් කරමින් මෙනෙහි කරනවා. ඊට පස්සේ අර එපා වෙච්ච ගතිය උන ටිකක් අඩු වෙනවා. අඩු වුණාම ආනාපාන සතිය වඩනවා. එතකොට අපි බල මේවා කරන්න ඕනේ ආනාපාන සතියද ආයෙ එපා වෙන මට්ටමට ඉන්න හොඳ නැහැ. මේක හරියටම ඒ ආනාපාන සතියේ අපි ඔක කොච්චර කිව්වොත් හිතලා කරලා තියෙන. ඒ කියන්නේ හුස්ම පාන බොමනාවෙන් අරගෙන තියෙන. එහෙම නැතිනම් ආනාපාන සතියේ ඒ අර ස්වභාවික ආස්වාස ප්‍රස්වාසයට සිහිය යොමු කරලා තිබුණාම ඒකේ හරිය මිහිරි ස්වභාවයකට යන අනුභව වෙලාවක. එතකොට මේ එතෙන්දි පොඩ්ඩක් ආපහු ඒ ආනාපාන සතිය වඩනකොට හිත තබා ගන්නකොට සති නිමිත්ත හසු වෙන විදිහට ආස්වාස ප්‍රස්වාසයට අහු වෙන විදිහටම දෙක ගැන කල්පනාවෙන් ඒක කරන්නේ ඔය විදිහට පොඩ්ඩක් වටපිටාව මාරු කරගන්නවා. එතකොට ඔය ගතිය. ස්වාමීන් වහන්සේ මේ සති නිමිත්තට කියන මේ සක්මන් කරනකොට නෙමෙයි සති නිමිත්තට ආදි වෙලා ඉන්නකොට අර ගොඩක් ආනාපානසති ස්වභාවයෙන් දැනෙන එක අදු කරගන්න තමයි කියන්නේ. ඒකේ මතය දැන් විදර්ශනා වගේ කරනවා නම් සති මිනිත්තු තියාගෙන ඔව් ආනාපාන සතිය ඒ කියන්නේ ආස්වාද ප්‍රස්වාස දැනෙනවා මට තේරෙන්නේ සති නිමිති තියාගෙන විදර්ශනාව කරනකොට ඔව් ආනාපාන සතිය දැනෙන්න පුළුවන් නමුත් ඒකට හිත යොමු කරන්න ඕනේ නැහැ වෙලාවට සතිනෙ මෙතේ තියාගෙන අර මෙනෙහි කරන දේම මෙනෙහි කරන්න. ස්වාමීනාගේ කිව්වේ ඒක මේ එකක් අර හැඟීමක් කියලා එකක් අතාරින්න කියලා ඒ අර අපි අරමුණු විදර්ශනා කරනවා කියලා මම උතෙන්ද කිව්වේ දැන් අර සත්පුද්ගල භාවයට හම්බෙන අරමුණක් අල්ලගෙන ඒක නුවණින් මෙනෙහි කරන එකනේ. ඒක තමයි මම දැන් විදර්ශනා කරනවා කියලා කිව්වේ. අනිත් වෙලාවේදී සති නිමිති තියාගෙන ආනාපාන සතිය වඩන එක තමයි ඊගාව එක. ඊගාව ක්‍රමේ මම කිව්වේ සති නිමිති තියාගෙන ආනාපාන සතිය ඕනේ නැහැ. දැනෙන දැනෙන හැම අරමුණක්ම අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. ඒ වෙලාවේදී ආනාපාන සති නිමිත්ත ඇති ඇති හැටියට දැනනකොට ඒකද අනිත්‍යයි කියලා බලනවා. දැන් මේ මෙනෙහි කරනකොට දැන් ආස්වාද ප්‍රස්වාසය ඇති බවද දැන් මේ වෙලාවට හිතට දැනෙන විතරකයක්. කමන්නේ දරනවා කියන එහෙම හිතුණත් ඒකේ එහෙම මේ මේ අවලක් නැහැ මේ ටිකක් කළා යනකොට අපිට මෙහෙම ඒකෙදිද අපිට අස්වාස ප්‍රස්වාසය වෙන සිද්ධිය හිතටයි දැනෙන්නේ කියන කාරණාව අපිට තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ නිමිත්තේ තේරණේ කියන්නේ බලන්න ඕනේ. ඒක අපහසුයි වගේ නම් එහෙමම ආස්වාස ප්‍රසවාස දෙක දබල 100ෙම ඉන්න. එතකොට හරි. එතකොට ටිකක් කරනකොට ආස්වාස ප්‍රසවාසය ආපහු සියුම් වෙනවා. සියුම් වෙනකොට ඒක අප්‍රකට වගේ යනකොට අනිත් වටපිටාව දැන් ප්‍රකට මොකද්ද කියලා බලනවා එතකොට. ප්‍රකට මට්ටමේ හම්බෙන නිමිත්ත අනිත්‍ය බලනවා. අනිත්‍ය බලලා ඔහොම ටිකක් නැත්තම් අරගේ මෙනෙහි කරනකොට ආයත ආස්වාස ප්‍රසවාසය ප්‍රකටයි හොඳට. මේ විදිහට මාරු වෙනවරුත් මොකද කරන්නේ ප්‍රශ්නයක් නෑ ස්වාමීන් වහන්සේ අපේ නිමිත්තේ හිත දාගෙන භාවනා කරනකොට දෙයිය හවස මට තේරුණා මේ නවල මේ මෙතන පෙරතුමක් වගේ ඊට පස්සේ එයා හවස් වගේ තිබ්බා ඉතින් ඊට පස්සේ ඒක ඊට පස්සේ අපේ නිමිත්තට තියෙන අවධානය නැහැ ඊට වැඩි අවධානය දෙනවා මෙතන පෙරකුමට ඒ පෙරකුමේ අදුවෙත් ස්වභාවයක් මම දැක්කා දැන් ආපෝ භාවනාවට සිට යොමු කරන් පස්සේ ප්‍රධාන අවධානය පතිවික්කර නෙවෙයි දැන් පෙරකුමට ඊට පස්සේ භාවනාවෙන් මුද්‍රයන් පස්සේ ටිකක් වෙලා යනකම් මේ පෙරකුම තියෙනවා වගේ කියලා හැඟීමක් තියෙනවා ස්වාමීන් වහන්සේට මේ ඒ ඒ අපි අස්වාස ප්‍රස්වාසය ඒ කියන්නේ ආනාපාන සති භාවනාව වැඩනකොට දැන් ඕනම කෙනෙකුට හිත දන්නේ නැතුව මේ මේ හිත පැත්තට යොමු වෙනවා. එතකොට දැන් අපිට ওই නලල හරි ඇස් දෙක හරිය ඔළුව හරිය කියලා හිතට තේරෙනකොට අපි ඒ පැත්තට හිත යොමු කරන්න යොමු කරන්න ඒ gati වැඩි. ඒක මොන විදිහටත් අඩු වෙන්නේ නැහැ. ඒකට තියෙන එකම දේ තමයි Taman හොඳට තේරුම් ගන්න සති නිමිත්තෙන් තමයි අපිව අතහැරිලා වෙ තියෙන්නේ. සති නිමිත්තෙන් අතහැරුණාමයි ඔය එක එක ශරීරයේ අනිත්යෙන් හිතට හසු වෙන්න ප්‍රකට වෙන්නේ. ඒ නිසා ඔකට කරන්න තියෙන එකමම දේ තමයි මේ සති නිමිත්ත තුලම හිත තබාගෙන ඉන්න එක. මොකද දැනෙන දැනෙන්න පුළුවන් දැනෙන එකට තමන් ප්‍රතිචාරයක් දක්වන්නට දැන් අපි කියමු කොහොමදට හිත වැඩෙන ওই නීවරණ ධර්ම අඩු වෙනකොට තියෙන ලක්ෂණ. ඕම ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අපි කියමු මේ නල කියන්නේ. නළල කියන හරියට ඇවිල්ලා මේ කිචි කැවෙනවා වගේ ඇවිල්ලා මෙහෙම කැරකෙනවා කැරකෙනවා වගේ තේරෙනවා තව ඉස්සරහට යනකොට ඒ ඒ කොච්චර තේරුණත් Taman ඒකට මොන විදිහටව තවදාන්නේ යොමුනකොට යුතුයි. Taman හොඳ සිහියෙන් උත්සාහයෙන් ඉන්න ඕනේ ඒ ඒ මොනවා හරි දෙයක් දැනෙද්දී තමයි සත්‍ය නිමිත්ත ගැන නැවත නැවත අවධාරණය කරන්නේ කයට බොහෝ දේවල් දැනෙන්න පුළුවන්. කය අපහසුකම් දැනෙන්න පුළුවන්. නොඑක් නොඑක් ගති දැනෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගතියකට හිත යොමු කරන්න එපා. යොමු කළොත් එයා හුරු වෙනවා ඉබේම ඒ තියෙන ගතිය අරමුණු කරන්න. එතකොට අපිට මෙහි ආනාපාන සතිය වැඩෙන්නේ. ආනාපාන සතිය වැඩෙන්න වැඩෙන්නේ නැති වෙන්න තියෙනවා අටලොස් උපක්ලේශය කියලා එකක්. උපක්ලේශ 18ක් තියෙනවා. එතකොට එයින් එකක් තමයි ඔය. එතකොට මේ සම්ප්‍රාප්ත උපක්ලේශ කියන්නේ මොකක්ද? <laughs> උපක්ලේශ කියන්නේ උපක්ලේශ කියන වචනේ එක එක තැන් වලට සාපේක්ෂව වෙනස් වෙනවා. හරිද? උපක්ලේශ කියලා ගත්තාම එක එක තැන් වලදී එක එක විදිහයි. දැන් මෙතනදී ආනාපාන සතිය කියන එකේ මේ හරියට අපි ඒක කරනවා වගේ පෙන්නනවා. නමුත් යටින් වෙන විදිහකට ඒක නොවන විදිහට වෙන පැත්තකට යොමු කරලා. හැම වෙලාවෙම උපක්্ලේශය කියන එක ප්‍රධාන ප්‍රධානව පෙන්වන්නේ නැහැ. අප්‍රධානව මම එකට අර ඊයේ ඉඳන් මතක් කරුණේ නැජිත් මහත්තයා තේරෙන කියන්න ඕන. ඒක නිසා අපි කියමු විදර්ශනා උපක්্লেශ කියනවා. විදර්ශනා උපක්্লেශ කියනවා. දැන් මේ උපක්্লেශ කියන ඒවා උපක්্লেශ ප්‍රධාන ක්ලේශ නෙමෙයි. අපි කියමු දැන් භාවනා කරනකොට අපිට ඇති වෙනවා මේ බොහොම සිතේ මෙහෙරි ගතිය. එතකොට කයේ බොහොම සැහැල්ලු ගතිය. ඊට පස්සේ මේ මෙහෙරි ගතිය, මේ සැහැල්ලු ගතියට නිතරම හිත යොමු කරගෙන අපි ඉන්නවා. ඕන දැන් මේ භාවනා උපක්ලේශය. එවනත් තව හිත හොඳට දිනුනකොට ආලෝක නිමිති ආලෝක සංඥා පහළ වෙනවා. ඊට පස්සේ ආලෝක දිහා බලාගෙන ඉන්නවා. එතකොට ප්‍රීතිය පස්සද්ධිය ආලෝකය මේ වගේ ගති හම්බ වෙනකොට ඒව නිසා ඇලෙනවා ඒව නිසා රැවටෙනවා ඒව බැඳිලා ඉන්නවා කියන ගති ටිකක් හම්බ වෙනවා ඔකට කියනවා විදර්ශනා උපක්ලේශ කියලා. දැන් අකුසල ධර්ම දුරු කරපු නිසා කෙලෙස් ධර්ම දුරු කරන නිසා ඇති වෙන ගති ටිකක් තියෙනකොට ඒකේ ආපහු කෙලෙස් ධර්ම ඇති වෙනවා. ඕකට කියනවා උපක්ලේශ කියලා. ඊට පස්සේ ඔකට කියනවා විදර්ශනා උපක්ලේශ කියලා. තව තියෙනවා චිත්ත උපක්ලේශ කියලා. ඒ කියන්නේ කෙලෙසයක් නෙමෙයි වගේ විදිහට ඇවිල්ලා කෙලෙසේ සාධාරණීකරණය කරනවා. අපි කියමු දැන් ඒකට පෙන්වන්නේ දැන් යමක් දන් දෙන්න හරි හිතේ තියෙන ලෝභකම. අපි කියමු දැන් හිඟන ළමයෙක් හරි කවුරු හරි එනකොට ඒක ඉදිරිපත් වෙනවා ලෝභකම ඉදිරිපත් කරනවා කරුණාව විදිහට. හරිද? මේ ළමයිව මේ මිනිස්සු මේ හිඟමන එනවා මේ මිනිසුන්ට මුකුත් දෙන්න හොඳ නැහැ දුන්නාම හිඟමන පුරුදු කරනවා ඈ ඒක අපි තව කරන්නේ අකුසලයක් කියලා තමන් නොදෙන බව සාධාරණීකරණය කරගන්නවා. එතකොට ඒක සිතේ තියෙන උපක්ලේශය. තව කෙනෙකුට අපි කියමු ඇතුළත තියෙන රාගාදී බව නමුත් අනේ මේ මිනිහයට කවුරුවත් නැහැ මම උදව් කරන්න ඕනේ උපකාර කරන්න ඕනේ කියලා නිකන් උද උඩින් උදව් කරනවා වගේ තැනකින් තමයි තියෙන නමුත් යටින් අදහස තියෙන්නේ සරාගී බව. ඒ වගේ පේන්නේ. ඒ වගේ යටින් තියෙන හැඟීමක් තියෙන උඩින් වෙන එකක් වෙන්න ඕවට කියන උපක්ලේශ කියලා. ඕවට කියන චිත්ත උපක්ලේශ කියලා. එතකොට දැන් අපි මෙතනදී කතා කරේ දැන් ආනාපාන සති භාවනාව කරනවා. ඒක හරි වගේ පෙන්නවා හරියට කරනවා වගේ පෙන්නවා. පෙන්නුවට ඇතුළතින් තියෙන යට පහසු විදිහට එයා හදාගන්න. දැන් අපිට කමඨහනට ඕන විදිහට කමඨහන වැඩෙන විදිහට නෙමෙයි දැන් තියෙන්නේ. හිතට පහසු විදියට හදාගෙන තියෙන්නේ හිත. එයාට පහසුයි සති නිමිති තියාගෙන මෙහෙ කොහේ හරි අරමුණු කරගෙන ඉන්න එක. මොකද ඕන විදිහට නිදහසේ එක තැනකට කුටු වෙලා නැහැ. ඒ හින්දා එහෙම හදාගෙන ඉන්නවා ඒක උපක්‍රේසයක් එතකොට. එතකොට අපි කියමු සති නිමිත්තේ අස්වාස ප්‍රසය දෙකම දැනුම් සහිතයි. ඒක හරි අපහසුයි යාට. එයාට සති නිමිති විතරක් එයා ඉන්නවා. එතකොට මොකද යටින් තව එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් අස්වාස ප්‍රස්වාසයේ විතරක් ඉන්නවා. මොකද එහෙම ඉඳලා තව කොහොකට හරි යන්න පුළුවන්. එයා මෙයාට හැම වෙලෙම දුවන්න යටින් ශේත්‍රය හදාගන්න තණ්හාවට ඉඩ තමයි හැම වෙලෙම හදාගන්න හිතේ. ඒ හින්දා ඒව උපක්ලේශ. හොයන්න බෑ. දැන් හරියටම මේක මම කළා කරනවා වගේ තේරෙන්නේ. <laughs> ඒ හින්දායි අපි තේරුම් ගන්න ඕනේ හිතට ඕනේ විදිහ නෙමෙයි. එයා අරමුණු කරන තැන, හිතට තේරෙන තැන, එයාට කැමති තැන අරමුණු කරන්න ඕනේ. එතෙන්ට යන්න නෙමෙයි, එතෙන්ට නෙමෙයි ඕනේ. එයා හැමදාම කියන්නේ යාට පහස ශේත්‍රය කියලා කෙලස් පැත්තම තමයි පෙන්වන්නේ මේ ටිකේදී. ඒ නිසා අපි උවමනාවෙන් නියම ක්‍රමයට ගන්න ඕනේ. අපහසුයි. ආයෙත් පුරුදු විදිහටම වෙන මොකක් හරි ওই ක්‍රමයේ වැළක්වුවාම ආයෙත් වෙන පැත්තකින් වෙන ක්‍රමයකින් පෙන්නනවා. වෙන ක්‍රමයකට ඉන්න හදනවා. මෙහෙම එහෙනම් ඉමු කියනවා වගේ දැනකේ. එතකොට අපි ඒක කොහොම තේරුම් ගන්න ඕනේ. ඒකට තමයි ආනාපාන සති උපක්‍රමය කියන්නේ. ඒ කියන්නේ ආස්වාසේ විතරක් අහුණත් වැරදි. ප්‍රස්වාසේ විතරක් අහුණත් වැරදි. ආස්වාසේ ප්‍රස්වාසේ විතරක් අහුණත් වැරදි. සති නිමිති විතරක් අහුණත් වැරදි. සති නිමිතයි ආස්වාසේ විතරක් අහුණත් වැරදි. සති නිමිතයි ප්‍රස්වාසය විතරක් අහුණත් වැරදි. සති නිමිතයි ශරීරයේ එහෙම නැත්නම් වෙන අරමුණක් හම්බුණත් වැරදි. ඒ වගේ වෙන අරමුණකුයි ආස්වාස ප්‍රස්වාසයකුයි හම්බ වෙන්න පුළුවන්. ඒකත් වැරදි. දැන් ආස්වාස ප්‍රස්වාස කරමින් අපිට නල්ල අරමුණු කරගෙන ඉන්න පුළුවන්. ඈ ඒකට ඒකත් වැරදි. ඔය වගේ මේක තියෙනවා මාරු මාරුට මාරු මාරුට මේ නියම තැන නොවන හේතු ගොඩක්. එතකොට ඔකට තමයි උපක්ලේශ කියන්නේ. එතකොට මේ මේ වෙලාවේදී තේරුම් ගන්න ඕනේ හිතට ඕන විදිහට නෙමෙයි මේ කමඨහනට අපි ඉගෙනගත්ත විදිහට සිහිනුවනට ඕන විදිහට මේ හිත තබා ගන්න. එයා ඒකට අනුගත වෙන්න සෑහෙන වෙලාවක් ගන්නවා. ඒ කියන්නේ බොහෝ කාලයක් නිදහසේ දුවපු හරියට කුළුහරකෙක් මෙල්ල කරගන්න හදනවා වගේ වැඩක් මේ කරන්නේ. ඉතින් ඒ නිසා ටිකක් ආපහු උත්සාහවත් වෙන්න ඕනේ. අර වගේ දෙයකට පුරුදු කරන්න හොඳ නැහැ. එතකොට එයා හිරු වෙනවා කියන්නේ. ඔතෙන්දී චිත්තම් පග්ගන්නහති පදහති කියන්නේ හිත දැඩි කරගන්න කියනවා. ටිකක් අමාරුවෙන් වුණත් එහෙම අත්දැකීම දැනෙද්දිම ඒකට යන්නේ නැතු. ඒ කියන්නේ අපිට දැනෙන්න පුළුවන්. දැන් සත්‍ය නිමිති හිත තියාගෙන අස්වාස්ස ප්‍රස්වාස කරන සද්ද ඇහෙන්න පුළුවන්. ඇහෙන එකට තමන් අනුගත වෙන්න එපා. ඇහෙන එකට තමන් යොමු වෙන්න එපා. මෙහෙම කරනකොට ඇස් අරගෙන තිබුණ රූප පේන්න පුළුවන්. පෙනෙන එක දැනුම් සහිත වෙන්න එපා තමන්. පෙනෙන පැත්තට තමන් නැඹුරු වෙන්න එපා. ඒ වගේ ශරීරයට මොනවා හරි දෙයක් දැනෙන්න පුළුවන්. දැනෙන දෙයට තමන්ගේ හිත යොමු කරන්න එපා. ඒකට අනුගත වෙන්න එපා. හිතට මොනවා හරි දෙයක් පේන්න පුළුවන්. පෙනෙන දෙයට සමන් අනුගත වෙන්න එපා. පෙනෙනවා, දැනෙනවා, ඇහෙනවා කියනක නවත්තන්න බෑ. එතකොට නමුත් අපි ඒ කුමන දෙයක් වුණත් ඇහුණත් අපි ඉන්නේ එක තැනක. කියන තැනක තමන් මේ උවමනාවෙන් සිහිය යොමු කරන්න හැම වෙලෙම සති නිමෙත්තට. ආස්වාස ප්‍රසවාසයට. කියන තැනකින් කළා බලන්නකෝ එහෙම ටිකක්. මේ මොකද ඊට වඩා ගොඩාක් වෙනස්කම් දැනෙනවා ශරීරේ ඉස්සරහට යනකොට. නමුත් ඒ ඒකයි මුලින් ඉඳන්ම මම කියන්නේ මොන දෙයක් දැවුණා. ඈ මොන වටපිටාවක් ආවත් ඒ ඒවට අරමුණු කරන්නේ නැතුව ඒව මෙනෙහි කරන්නේ නැතුව ඒකට හිත යොමු කරන්නේ නැතුව Taman සති නිමිතේ තියාගෙන කරන වැඩේම කරන්න ඕනේ. හිත බැරි වෙලා හරි බාහිර මොකකට හරි දැනෙනවා දැනෙන දෙයකට තමන් විමසන්න හෝ තමන් යමු වුණොත් දැනගන්න හිත අහකට ගිහිල්ලා හොඳට තේරෙනවා. ඒ දැනෙන දේ සත්‍ය නිමිති තියාගෙනම දැනෙන දේ තුල ඉන්න පුළුවන්. එතකොට අහකට ගිහිල්ලා නැහැ. අපිට ඒ එන දෙයට නැඹුරු වෙච්ච ගමන් හොඳට ලක්ෂණයක් තියෙන සති නිමිති දන්නේ අතහැරෙනවා. දැන් මේ සති නිමිති තියාගෙන පෙනෙන දේ තුල ඉන්න පුළුවන්. පෙනෙන දෙයට මම මොකකට හරි මම යොමු වුණොත් මේ පැත්ත අතහැරෙනවා. එතකොට කමටහනෙන් අහකට ගිහිල්ලා තියෙන පෙනෙන කම හින්දා නෙවෙයි බලන කම හින්දා. පෙනෙනවා සහ බලනවා කියලා ධර්මතා දෙකක් තියෙනවා. පෙනෙනවා ඇහෙනවා කියන ධර්මතා ටික කරන්න පුළුවන් වෙනවා සති නිමිති හිටිය. ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකට අපි අනුගත නොවි අරමුණට එකතු නොවි සති නිමිති තුල ඉන්න ඕනේ. ඒකේ ඒ අරමුණට එකතු වුණා කියන තියෙන ලක්ෂණය තමයි සති නිමිතත් හැර. ඒ විදිහට හඳුනා ගන්න. තව මොනවද තියෙන්නේ? ආන්දනිය ඔබ දැන් වගේ දැන් සංයම කරගෙන යනකොට ඔක සංයම පුළුවන් නම් මේ විදිහට වගේ එන දේවල් සංයම මේ ඉස්සගන්න මෙහෙමයි අපිට ඕක ඊයේ හොඳ අත්දැකීමක් හම්බුණා සුලිමත් එක්ක යද්දී අර මේ වගේ මොකද GPS එක නේ ඒකේ ඉස්සෙල්ලාම යන්න ඕනේ තැන GPS එකට දුන්නාම බැරි වෙලා හරි වැරදි පාරකට වැටුණොත් එයා කියනවා නෑ දැන් මෙහෙම හරවලා මෙහෙම හරවලා ආපහු දාගන්න කියලා. එතෙන්ට. එතකොට මුලින් හරියට ඉලක්කයක් තිබ්බහම තියෙන වටිනාකම තමයි බැරිවීමකින් හරි වැරද්දකට වැටුණොත් ඒ ධර්මතාවයෙන් ආපහු ගේනවා. ඒ නිසා මුලින් ඔයගලන්ට තියෙනවා අපි මේ කමඨහන කරන්නේ කමඨහනේ අඩුවක් තියෙන වැරදි වෙන්න පුළුවන්. නමුත් වර්ධුණා කියලා ප්‍රතිපදාව වර්ධින්නේ නැහැ. මොකද ප්‍රධාන ඉලක්කයක් තියෙනවා අපේ මේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ කියන තැනට එන්නේ. එතකොට අපි මොන විදිහකට හරි ඒ කරන එකේ අඩුපාඩුවක් තිබුණා කියලා සම්මා දිට්ඨිය අපිට වරදින්නේ නැහැ. එතකොට ඒක අතහැරලා දාලා වෙන කමටහනක් හෝ වඩන්න පුළුවන් අපිට. වෙන තැනකින් හෝ වෙන්න පුළුවන්. ආපහු වෙනවා. ඒ මොකද ඒ කමටහන හිත සමාධි කරගන්න උදව් කරපු එක කමටහනක් විතරයි. තව කමටහන් බොහෝයි. ක්‍රම බොහෝයි. එතකොට ඒකම අපිට තේරෙනවා ඒකට ගියාම ඉස්සල්ලාම කරන වැඩේ ඒ වැඩේ කෘත්‍ය දැනගන්න ඕනේ. දැන් අපි කරන්නේ මේ ආනාපාන සති කමඨහනෙන් මොකද්ද කියන එක දැනගන්නවා. නොයෙක් නොයෙක් අරමුණු වල දුවන හිත දුවන්න නොදී හිත එකක තැනක තබා ගන්න. එතකොට දැන් ඔය කෘත්‍ය බලාගෙන ඔය අර්ථය බලාගෙන ඕගොල්ලෝ කරන්නේ ඒතකොට ඕගලන්ට තේරෙනවා මම ශරීරේ මෙහෙම හිතනවා මෙහෙම හිතනවා මෙහෙම තියනවා නමුත් කෝ දැන් මම එතකොට මේ හිත එක තැනක තබාගෙන ඔය කර්මණු වලට දුවන්න නොදෙන වැඩේ වෙලා නැහෙනේ ඈ එතකොට Taman මේ වැඩේ අර්ථය දැනගත්තාම Tamanට තේරෙනවා එහෙනම් මම වුණාවෙන් දැන් මේ එකඟ වෙන වෙන අරමුණු හිතන්නේ නැතුව එකඟකමට ගන්න ඕනේ එතකොට නමුත් මේ වෙලාවේදී එකඟකමක හිටින්න බෑ හිත මේ කුසීතයි කම්මැලි එහෙනම් මම වෙන පැත්තකින් අපි කිව්වේ දැන් එක අපි කියමු කන්දක් වගේ දෙයක්. එක පැත්තකින් අපි නගින්න හදනකොට නගින්න බැින්න බෑ කියලා අපහු යන්නේ අපි පොඩ්ඩක් රවුම කැරකිලා බලනවා. එහෙනම් මේක නගින්න පුළුවන් කොහෙද කියලා. දැන් මෙහෙම හිත තබාගෙන දැන් ඉන්න අමාරුයි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? වෙන රවුමක් ගිහිල්ලා බලනවා. අපහු වෙන දෙයක් දහමක් මෙනෙහි කළා ආනාපාන සතිය වල. ඕකෙදි දැන් මේවා අපිට කවුරුත් කියලා නෑ. නමුත් හරිම ප්‍රායෝගිකයි තමුන් හිතලා බලන්න. සමහර අවස්ථා තියෙනවා සත්‍ය නිමිත්ත හිත තබනකොට අර අපි කූඩල්ලේ කල්ලා ගත්තා වගේ දැන් සති නිමිත්ත තුලම හිත තියාගෙන ඉන්නේ. අස්වාස ප්‍රස්වාසයම තමයි. නමුත් ඒක හිත දෙඩිව අල්ලගෙන ඉන්නවා අපි. අර කූඩල්ලේ කල්ලා ගත්තා වගේ හිත කය රළු කළා. එතකොටත් හරියට වැඩේ කළත් එපා වෙනවා. එතකොට ඔන්න කයෙන්ම මේ හිතෙන් වුමනායෙම නිදාස් කරනවා අපි. ලිහිල් කරනවා. අර මම කියන්නේ දැන් සමනලයක් අපි අතට ගත්තොත් අල්ලා මෙරිකල ගන්න බොහෝම අතේ හිමින් තියාගන්න. අපි කියමු දැන් ගොම මැටි ගාව පොලොක් තාම වේලිලා නැහැ. හදිසි එකෙන් යන්න වුණොත් අපි කයෙන් ඇඟ නිබර කරලා යනවා නේද? ඇඟ නිබර කරලා යනවා නේද? අන්න එතකොට කය නිබර කරන්න පුළුවන් හිතේ. තේරෙන්නේ නේද? දැන් අපි ඇත්තට මේකේ ලොකු අර්ථයක් වෙනවා. බැරි වෙලා රාමු ගොමෙට ගාව පොළොට එක පාට මඩිය තිබ්බොත් ඒකගේ එරෙන ගතියට වඩා ගොඩාක් අඩුයි අය කර ඒ ඒ ගොමෙට ගාව පොළොවෙම යනව අර විදිහේ රළු හානියක් නොවෙන්නේ. ඒ වගේ හිතෙන් කය නිබර කළා. හිත නිබර කළා හිමී මට සිලුටුට සති නිමිත්තට ඉඳ තියෙනවා. තේරෙනවද මට ඒක කියන්න දෙන්න. එතකොට තිබ්බහම ඔන්න හරි පහසුවෙන් අහුවෙනවා. එහෙම නිබර කරලා තිබ්බහා තිබ්බහම හිත දුවන වේගය වලින් නම් උවමනාවෙන් තද කරලා ගන්නවා. ඒ වගේ සති නිමිත්ත පොඩ්ඩක් බුරුල් කරලා හිත තියලා බලනවා. ඒක ටිකක් තද කරලා හිත මෙව කරලා බලනවා. ඒ වගේ තමන් ඒක තේරුම් ගන්න ඕනේ. මට ප්‍රධාන ටික කියන්න බලුවා. අන්න රිලැක්ස් කරලා පටන් ගත්තාම හොඳයි. ඔව් ඒක තමයි. හද වෙනකොට ඇත්තටම මේ වගේ ක්‍රම අත්විඳින්න ඕනේ. එතකොට Tamanට හරියට මේ අරමුණේ හිත තබා ගන්න. මේ නියම විදිහට හිතින් හිතින්ද දැන් මොකද්ද තියෙන අපහසුකම කියන එක ගැන තමනුත් අවධානයෙන් ඉන්න ඕනේ. දැන් මට ප්‍රධාන ලක්ෂණ ටික කිව්වට මේ මට තේරෙන්නේ නැහැ දැන් මම ඕගොල්ලෝ සති නිමිති හිත තියාගෙන ඉන්නේ කොහොමද කියලා. හරි සති නිමිත්තත් අහුවෙලා තියෙන ආස්වාස ප්‍රසවාසයත් පේනවා. නමුත් යම් භාණ්ඩයක අපි මේ වගේ කවුල දාලා තියෙන ප්‍රතිපාදිකයන්ට ඕකේ ඌටි එන වගේක් තියෙනවා. එක දශමයක් වෙනස් වුණු සම්පූර්ණම වෙනස් වෙනවා. හරිද? බොහොම හිතන්නවත් බැරි ප්‍රමාණයක්. හිතෙනවා මේ වගේ චුට්ටක් කරකිව්වම හරියයිද කියලා. එතකොට ඒ වගේ එක මේ රළු රූපෙක හිත කියන එක බලන්න එක දශමයක් වෙනස් වුණාම ලොකු විශාල වෙනසක් වෙනවා. ඒ වගේ උපාය කළා බලන්න ඊගාව එක තනියම එහෙම බෑ කියලා එකක් නැහැ. ඒකින් කරන ප්‍රධාන අර්ථය දැනගන්න. මම අපි මේ ආනාපාන සතිය වැඩිුවේ මොකටද වඩන්නේ මොකටද? සිතේ නොයෙක් නොයෙක් අරමුණු වල දුවන ගතිය නතර කරගන්නයි කියන එක දන්නවා. එතකොට ඇයි මේ විදර්ශනා කරන්නේ? විනය ලෝකයේ අවිජ්ජා දෝමනසං. ලෝභ දේශ දෙක සංසිද්ධවන්ට. ලෝභ දේශ දෙක දුරු කරන පුද්ගලයෙක් කියලා දැකලා ඇලෙන්න සහ පුද්ගලයෙක් එක්ක තරහ වෙන්න තියෙන ඇලීම් ගැටීම් දෙක අඩු කරගන්නයි මෙහෙම කරන්නේ. මොකද මේ මට්ටමේදී මෝහය අයින් කරන්න බෑ. ඒක දැන් කායानुපස්සනාවට පෙන්වන්නේ කායේ කායानुපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. කායේ කායानुපස්සී විහෙරති කායෙහි කායानुව බලමින් වාසය කරන්න. මේ කොහොමද සීයේ මේ ආතාපි සම්පජානෝ සතිමා ආතාපි කියලා කියන්නේ වීරියට උත්සාහයට කෙලස් තවන වෙරයිතු ඒ කියන්නේ මේ රූපය ආරම්භය උපන් අකුසල ධර්මය දුරු කරන නූපන් අකුසල ධර්ම නූපදන උපන් කුසලය වඩන නූපන් කුසලය උපද්දනවා කියන හැඟීම ඇතුව ආතාපි සම්පජානෝ නිකනුත් නෙමෙයි හොඳ මනාව නුවණින් යුක්තව සතිමා සිහියෙන් මනා වූ නුවණින් යුක්ත වූ කෙලස් තවන වීර්යෙන් යුක්ත වූ සිහියකින් කය ගැන බලන්න මොකටද විනේය ලෝකයේ අවිජ්ජා දෝමනස ලෝභ දේශ දෙක ඉක්මවන්න. ওই විදිහටයි අපි රූපය ගැන බලන්නේ මේ. එතකොට ඔන්න ලෝභ දේශක දුරු වෙන විදිහටයි ඒක කරන්න ඕන කියන කෘත්‍යය තියෙනවා. ආනාපාන සතිය නැත්තම් කුමන හෝ සමතකමට හනක් වැඩුවා මේක උපය චිත්ත සමතයක් ඇති කරගන්න. සීලයක පිළිපදලා. ඊට පස්සේ ඕනම ශේත්‍රයක ගිහාම දැන් රස්සාවකට උනත් හැම එකක්ම හැමෝම ගුරුවරයෙක් උගන්වන්නේ නැහැ. ඔගොල්ලෝ වැඩ කටයුතු කරද්දී පොඩි පොඩි පොඩි පොඩි කාරණා මේක කෙටියෙන් කරන්න පුළුවන්. මේක මේ විදිහට කරන්න පුළුවන්. මේක මේ වෙලාවේ කිරුවේ කියලා ඔගොල්ලෝ ඉගෙන ගන්නවානේ. ශේත්‍රය. ඒ වගේ මේ භාවනාවේදීත් එහෙමයි. ඕගොල්ලෝ හරියට ඒ තුල ජීවත් වෙනවා නම් ඕගොල්ලන්ට තේරෙනවා මේක මෙහෙම කරන්න ඕනේ. දැන් මෙහෙම කරන්න, මෙහෙම කරන්න ඕනේ කියලා. හැම වෙලාවෙම මේ තව කෙනෙක්ම අත දාලා නැගිටිනකන් ඉන්න එපා. පොඩි ශේත්‍රයක් දුන්නාම අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක බොහොම පුළුල්ව හදා ගන්න. ඒ නිසා ওই කියන වෙනස්කම් කරමින් ඒ කමඨහන තමන්ගේ එකක් කරගන්න. ඒ කියන්නේ ඔක මේ මන් දුන්නට කියපු හින්දා මේ හාමුදුරුවෝ ආනාපානසති කරන්න කියලා කියලා දුන්න හින්දා කරනවා හින්දා යොම වෙන්නේ. ඔක ඕගොල්ලෝ හිත සමාධි කරගන්න මෙහෙම කරන්න ඕනේ කියන දැක්මකින් කළා නම් මේක කොහොමද අපි කරන්නේ කියන දැක්මක් එනවා. එහෙනම් අනුමතිය තියාගන්න එපා තමන් අතට ගන්න ඕනේ. <laughs> මේ එතකොට තමන්ට තේරෙනවා මේක කරන්න ඕනේ කොහොමද කියන්නේ. නැත්තම් හාමුදුරුවෝ සත්‍ය නිමිත්ත හිත තියාගන්න කිව්ව අස්වස් ප්‍රස්වස් බලන්න කිව්ව කියපු වචන ටික විතරම යෝගලන්ට තියෙන ශේත්‍රය හැතිරෙන්න. එතකොට ඉතින් එහාට හැරෙන්නද මෙහාට හැරෙන්නද නමුත් අරකෙදි බය නැතුව මේ ඒ තුල අත්විඳින්න පවතින ධර්මතා අත්විඳලා බලන්න. එහෙම කළාම පුළුවන් එහෙම අපහසු නැහැ. අපි නිකමට කිව්ව අපිට නෝන තියෙන දැන් මට මම කාලෙ ඉතින් භාවනා කරන්න. ඔයගේ ඉතින් කෝ දන්නේ නැහැ. ඉතින් පැවිදි වෙච්ච මුල් කාලේ ඉතින් කියලා දෙන්න කෙනෙකුත් නැහැ. කැලේ කුටියේ දීදී ඉතින් භාවනා කරනවා. භාවනා කරනකොට ඔන්න විලාවකදී ආනාපාන සතිය වඩනවා. ඊට පස්සේ කිසිම අරමුණක් පේන්නේ නැහැ. ඊට පස්සේ ඒක නතර කරලා ආයෙ එක එක එක එක දේවල් බලනවා හිත කම්මැලි කියන චුට්ටක හිත වැඩෙන්නේ එතකොට මට හිතුණා තනියම මේ ගේ අතු ගන්න බෑ හැන්දෙන්. කොද්ද කුරු ගන්න බෑ කොස්සේ. <laughs> ගේ අතු ගන්න කොස්ස තියෙන්න ඕනේ. එතකොට හොද්ද කුරු ගන්න හැන්ද තියෙන්න ඕනේ. ඒ ඒ වැඩේට අදාළ දෙයක් තියෙන්න ඕනේ මිසක එකම එකකින් ඔක්කොම කරන්න කිව්ව කවදාවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. කියලා මට හිතුණා හිත චිත්ත සමාධියක් නැත්තම් මම හිත සමාධිය වෙන කමටහනක් ගන්න ඕනේ. ඊට පස්සේ අරමුණු වල ඇත්ත පෙනෙන්නේ නැත්තම් මම ඇත්ත බලන්න ඕනේ. මට රාග ආදී අරමුණක් එනවා රාගය නැති කරන්න බලන්න ඕනේ. අමනාපකමක් අකමැත්තක් එනකොට ඒක දුරු කරන්න බලන්න ඕනේ කියලා තනියෙන් මට හිතුණා. හිතලා මම තනියම ඔහොම කළා. හැබැයි මට ওই විදිහටම ඕකේ අර්ථය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පහුකාවදී මට හම්බුණා මට හරි සතුටු වුණා ඊට පස්සේ ඒ කාලේ මට පිටකෙවත් තිබුණේ නැහැ. ඉතින් ඔහොම කර කර කර කර යනකොට ටිකක් කල් ඔන්න දැන් බොහෝ තරමු නැති හිස් බවක් දැන්. දැන් මන් දන්නේ දැන් මං හිතාගෙන දැන් ඕ සෝවාන් වේගන එනවා වෙන්නේ නැති කියලා. ඉතින් දැන් ඉතින් හරි සතුටුයි දැන් සෝවාන් වේගන එනවා තමයි කියලා. ඒ මොකෝ තේරෙන්නේ නැහැ. ශරීරවත් පේන්නේ නැති එක නේනවා දැන් ඈ දැන් මම හිතාගෙන ඒකත් නිකන් නෙමෙයි ඉතින් මම අහලා තියෙනවා දැන් සංකත කිසිම දෙයක් නැතිකමයි අසංකතය කියලා. දැන් මම ඉතින් සංකතය කියලා හිතාගෙන මගේ හිතට දැකලා හුරු පුරුදු රූප ටිකනේ. දැන් ඒ හුරු පුරුදු රූප මුකුත් නැති බව ප්‍රකට වෙගෙන යන මේ එහෙනම් අසංකතය දැන් ප්‍රකට වෙගෙන එනවා තමයි. එහෙනම් මේ ඉස්සෙල්ලා මෙහෙම වෙගෙන දැන් සෝවාන් වෙගෙන එනවා තමයි කියලා. ඔන්න ටික කාලයක් ටිකක් වෙලා කරනකොට ආපහු අර මට්ටම නැතිල ඔන්න රූප ගොඩටම ඔන්න දැන් ඒක නෑ ඒක බොරුවක් කියලා තේරෙනවා ඈ ඉතින් ඔහොම ඔහොම ඔහොම ඔහොම නමුත් මම තනි තනියම හදාගෙන හදාගෙන ආවා ඊට පස්සේ පහු කාලෙදී හිත වඩන්න ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙනවා මම මොකද කරන්නේ ත්‍රිපිටකය බලනවා බුදුහාමුදුරු මේ වගේ කෙලෙසක් ඇති වුනහම නැති කරන්න කියලා තියෙන්නේ කොහොමද එතකොට මේ විදර්ශනා කරනවා කියලා බුදුහාමුදුරු කොහොමද කරන්න කියලා තියෙන්නේ කියලා ඔය වගේ හොම බල බල බල බල තමයි හිත වැඩි එකේ මම මේ ටික ඔයගලන්ට කිව්වේ අපිට නෝනා කෝමනාවක් තියෙනවා නම් ඇත්තටම අපිට කරගන්න පුළුවන් අපි දන්නවා අපේ ශේෂ්ත්‍රය ඊට පස්සේ හදාගන්න. ඒ වගේ මේ <laughs> කෙනා කෙනා භාවනා කරනකොට මූලික ඉලක්කය තියාගන්න දැන් ඇත්තටම ඕගලන්ට නම් බොහොම පහසුයි. මට දැන් අපිට කොහොම දෙයක් කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. මම ඇත්තටම හිතාගෙන හිටියේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ ඕක තමයි නිවන මග මේ ආනාපාන සතිය වගේ එක තමයි සමතේ ওই ටික කරනකොට හිස් බවක් කියලා එකක් වගේ තැනකට මුකුත් නැති තැනකට ඇවිල්ලා ජීවිතේ නතර වෙන ඕක තමයි නිවන කියන්නේ කියලා තමයි මුලින් හිතාගෙන හිටියේ. නමුත් ඊට පස්සේ ත්‍රිපිටකය හොඳට කියවනකොට කියවනකොට බුදුරජාණන් වහන්සේගේ හොඳට තේරෙනවා මෙන්න මේ අර්ථයයි එන්නේ. මෙන්න මේකයි වෙන්නේ මෙහෙමයි වෙන්න ඕනේ කියන එක පිටකේ තුල තියෙනවා. මේ සම්පූර්ණ නිවන දක්වාම තියෙන පණිඩේ තියෙන ත්‍රිපිටකය තුල. අර මම එදා ඔයගලන්ට තරගනම පින්නේ මතකද දැන් අර මහසලායතන සූත්‍රයෙන් වගේ මේ ධර්මයන්ගේ ඇත්ත ඇති හැටි නොදන්නවද නොදකිනවනම් ඇති වෙන කෙලෙස් ටික ඔක්කොම ඇති වෙනවා. මේ ධර්මයන්ගේ ඇත්ත ඇති හැටි දන්නව දකිනවනම් මෙන්න මේ කෙලෙස් ටිකක් නැතිලා පංච උපාදානස්තිලා තණ්හාවක් නැති වෙනවා නම් එතකොට උන් අපිට ලක් වෙනවා ඇත්ත ඇති හැටි දැකීමයි අවශ්‍යයි. ඊට පස්සේ දැන් මේ සූත්‍රයෙන් හම්බුන ඇත්ත ඇති හැටි දකින්න. දැන් ඇත්ත ඇති හැටි දකින්න ඕනේ කියලා එහෙනම් මම අනිත්‍ය බලන්න ඕනේ, දුක් වශයෙන් බලන්න ඕනේ, අනාත්ම වශයෙන් බලන්න ඕනේ කියලා මගේ අදහසක් උකට දාගන්න හොඳ නැහැ. ඊට පස්සේ තවත් ටිකක් අපි ගලපලා බලනකොට ඇත්ත ඇති හැටි බලන්න කියලා බුදුහාමුදුරු කොහෙද පෙන්නලා තියෙන්නේ? එහෙනම් බුදු සූත්‍ර තියෙනවද? එබන් ධර්මතා තියෙනවද? කියලා හිතන්න ඕනේ. මේ වචනේ අහුන ගමන් මගේ අදහස උකට දාලා හරියන්නේ නැහැ. එතකොට ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඇත්ත ඇති හැටි බලන්න. අපි කියමු රූපී ඇත්ත ඇති හැටි මොකක්ද? අර මං කිව්වේ මේ පඩසම්නිදමගේ මං අර ඥාන ටික අරගෙන මෙන්න මෙහෙම බැලිය යුතුයි රූප ගැන. මෙන්න මෙහෙම බැලිය යුතුයි. ඊට පස්සේ අභිධර්ම විභංග ප්‍රකරණයේ සූත්‍රයන්ගේ ඒ කියන රූපය ගැන බලන හැටි පෙන්වනවා. ඊට පස්සේ ඔන්න උත්තර ටික එනවා. එහෙනම් ඇත්ත ඇති හැටි දැක්කොත් තමයි කෙලෙස් දුර වෙන ඇත්ත ඇති හැටි බලන්න මෙන්න මෙහෙමයි පංච උපාදානස්කන්ධය උදේ වේ දැක්කොත් පංච උපාදානස්කන්ධය කියනකොට රූප උපාදානස්කන්ධය කියනකොට ඇහැ කියන එක. ආධ්‍යාත්මික එකක් ඒක මහ භූතයන්ගේ උපාදාය රූපය ඒක අනිදස්සන එකක් කියලා ඔන්න ඇහි හැටි පෙන්නනවා. ඒ ඇහි ඇතිවීම පෙන්නන අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගේ මේවා හැටගන්නේ. නැතිවීම පෙන්නන අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගේ නැතිවීමෙන් පේන්නේ. ඊට පස්සේ මේ උත්තරේ හරිද කියලා බලනකොට අපිට සමබනස් ලක්ෂණයක් නියුත් උද්‍යව විඥානය කියලා මෙහා පැත්තේ වෙනම අරගෙන පෙන උද්‍යව විඥානය දකින්න නම් මේ ලක්ෂණ 50ක් තියෙන්න ඕනේ. එතකොට මේ බලපු ක්‍රමය හරි කියන එකට උත්තරය එනවා. රූපය ඇති වෙන්න හේතු පහක් තියෙනවා, වේදනාව ඇති වෙන්න හේතු පහක් තියෙනවා, සංඥාව, සංකාරය, විඥානය ඇති වෙන්න හේතු පහක් තියෙනවා, වසර පහ 25යි. රූපය නැති වෙන්න හේතු පහයි, වේදනා, සංඥා, සංකාර, විඥානය නැති වෙන්න හේතු පහයි කියලා 25යි. එතකොට ස්කන්ධ පංචකයේ ඇතිවීමට වේක හේතු 25යි නැතිවීමට හේතු 25යි 50යි. සමෝපනස් ලක්ෂණයකින් යුක්ත උදේවැය. ඒ කියන්නේ රූපය ඇති වෙන්න අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර යථා ලක්ෂණ නොදැකීම කියන ධර්මතා පහෙන් උන රූපය ඇති වෙනවා නම් ওই ධර්මතා පහ නැතිවීමෙන් රූපය නැති වෙනවා. ඒක රූපය මුල් කරගෙන කාරණා 10යි. ඔය විදිහටම ඔය 10ම වේදනාව මුල් කරගෙන සංඥාව මුල් කරගෙන සංකාරය මුල් කරගෙන විඥානය මුල් කරගෙන තියෙනවා. එතකොට 50. දැන් ওই එකක්ක පෞද්ගලිකව ගත්තේ නැහැ. ඇත්ත ඇති හැටි දකින්න එකටයි සමාධිත්‍ය කිව්වේ. ඇත්ත ඇති හැටි දකින්න ඕනේ කොහොමද කියලා අපි පටිසම්භදාමයෙන් ගත්තා. ඊට පස්සේ ඒ ඇත්ත ඇති හැටි බලන එක හරිද කියලා අහුවාම අපි කියමු මේ ගියේ සූත්‍රය වගේ සූත්‍රයකට හිත තබ්බහම මහණෙනි නිදොස්සු ආර්ය උතුම් මොනවට දුක් ගෙවීම පිණිස පවතින පංච උපාදානස්කන්ධය උදේ වේ දකින්න. කිව්වහම ඔන්න ඒ සූත්‍රෙ මෙතන සම්බන්ධ කරුවාම උත්තර ටිකක් කියනවා පංච උපාදානස්කන්ධයේ උදේවැය වැයවීම තමයි ආර්ය වූ දර්ශනය කියලා කියන්නේ. නිදොස් කියලා කියන්නේ දුක් ගෙවීමට යන්නේ. ඒ පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන මේ සමපනස් ලක්ෂණයකින් යුක්තවයි. එහෙම බලන එකයි යතහ භූත ඥානය. මේකටයි සම්මාදිට්ඨිය කියන්නේ කියලා උත්තර ටිකක් එනවා. එතකොට මේ පෞද්ගලික අදහසක් එක තැනකවත් නැහැ. ඒක එකතු කරලා නැහැ. ඊට පස්සේ ඒ සම්මා දිට්ඨියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨි පුරේතම සම්මා දිට්ඨිය පෙරට යන සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට සීල සමාධි ප්‍රඥා කියලා මේ පැත්තෙන් ආය ප්‍රතිපදාවක් පෙන්නනවා. එතකොට අර්ථේන ඉබේ. ඉතින් කොහොම දැක්කහම දැකලා තමයි මේ තණ්හාවගේ නැති කිසිම නිවන මිසක ආයේ හිස් බවක් නම් නිවන නෙවෙයි කියන තැනකින් අපේ හිත අතන දෘෂ්ටි අතර නැත්තම් මේ ඉස්සරම සෝහන් සකදාගම් වෙලා වගේ හිටියේ. ඇයි භාවනා කරනකොට ඇය ගණන් හිටියාගේ හිස් බවේ. ඉතින් දැන් ඉතින් සෝහන් වෙලා වගේ තමයි කියලා. හැබැයි ඉතින් පස්සේ බලනකොට ආයෙත් රූප ඇසුරු කරනකොට ආයෙත් අර ටික ගිහිල්ලා. ඒක නැතිව සෝහන් පළ නැති වෙනවද එහෙම? එහෙම වෙන්නේ. නමුත් අන්තිමට ගත්තාම සෝහන් සකදාගාමි කියලා කියන නුවණක් මිසක